සමතාන් පිළිබඳ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. භාවනා කමටහන් නැතුව නිකන් දෙමින් දැමලේ සමතිය සමතේ දෙකී යන කරුතු දැන් නතර මත හිත පිහිට පාන්දර තුනට කරන්නේ ඒක අපි ඒ භාවනාවේ ප්‍රධාන අරමුණ තමයි අපේ ප්‍රාණ ශක්තිය මනස සංසිත මේ කයේ තියෙනකොට තමයි පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන මේ විවිධාකාර නාම රූප වලින් කෙලෙස් ධර්මයන් කෙලෙස් කියලා කියන්නේ ලෝභ දේශ මොහ රාග වෛර පින අකුසල මූලයන් අටගන්නේ. ඒ නිසා අපි සිත එක තැනකට අරමුණු කරලා ඒ චිත්තයත් එක්ක එකතු වෙච්ච ප්‍රාණ ශක්තිය කයෙන් අයින් කරලා ඒක තවත් අරමුණකට පිටේවාම සිත වෙනමයි, කය වෙනමයි වෙන් වෙනවා. එතකොට සිත නැති කයට අරමුණක් දෙන්න විදියක් නැහැ. පේනවා, ඇයෙනවා, දැනෙනවා, හැඟෙනවා කියලා අකුසල මූලයන් හටගන්න පුළුවන් කමක් නැහැ. తాවකාලිකව මේ කයට කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න. සිත කයෙන් වෙන් කරලා වෙන අරමුණකට නිරෝධ ගාමිනී පටිපදාව තුළ කෙලෙස් නැති ස්වභාවය තුළ හඳවන භාවනාවක් තමයි අපි උදේ පාන්දර සිදු කළේ. ඒ භාවනාව සතියක් විතර එක දිගටම හැමෝම වඩන්නට ඕනේ. ඒකට හේතුව තමයි මොකවත් නැති ඉස්සවකාශයේ කියන ඒ ග්‍රැවිටි කියන පද්ධතියට සමවදුනාම මොකවත් නැහැ කියලා කියන්නේ සිතිවිලි නැහැ කියන එක. එහෙනම් සිත සිතිවිලි නැති නිරෝධ වෙච්ච ස්වභාවයක පවත්තලා නැවත මේ කයට සිත සම්බන්ධ කරනකොට ඒ නිරෝධ වෙච්ච ස්වභාවය තුළින් පේනවා, හැයෙනවා, දැනෙනවා, නැගෙනවා කියන ගනුදෙනුව කරනකොට එයාට මොකවත් පේන්නේ ඇයි? මොකවත් නැහැ කියන මානසිකත්වයෙන් ඉන්න නිසා. දැන් කෙනෙකුට මේ ලෝකේ කිසිම දෙයක් නැහැ, කිසිම දෙයක් නැහැ, මේ ගස් පොළ ඔක්කොම බොරු හැම දෙයක්ම අණුවල එකතු මිනිස්සු සෛල කෝටියක එකතු ඇත්තටම මිනිස්සෙක් නෑ ඉන්ද්‍රියන් 32ක් තියෙනවා ඉන්ද්‍රියන් 32 එකතු කරලාම කිප්පරවාම මිනිස්සෙක් කියනවා එහා මේ තියෙන ඉන්ද්‍රිය වල තියෙන ඔක්කොම සෛල ටික වෙන් කරලා බලුවාම ඇත්තට මෙතන සෛල ගොඩක් තියෙන මිනිස්සෙක් නෑ අර අඳගාන්න මේ රූපෙට නමක් ඕන නිසා මිනිස්සු මේකට ලස්සන නමක් කියලා දුම්මන් කරලා ලස්සනට කියලා තියෙනවා ඇත්තටම මිනිස්සෙක් නෑ ඇත්තටම ගස්කොලක් නැහැ. ඇත්තටම වස්තුවක් නැහැ. හැමදේම අණු වල එකතු පරමාණු එකතු වෙලා මේක නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණයට බලන්න දැන් මේක කළු ගලක් තියෙනවා නේද? ගඩොල් ගලක් තියෙනවා නේද? එහෙනම් මේක අපි කුඩු කරලා බලමු කියලා කුඩු කරලා බලුවාම දැන් මොනවද තියෙන්නේ? දුවිලි ගොඩක්. ඒක උඩ විසිකරුවාම ඔක්කොම හොලඟට ගියා. දැන් මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. එහෙනම් මොකවත් නැහැ කියන ස්වභාවය තමයි ඇත්ත. ඒක තමයි පවතින්නේ. ඒ නිසා තමයි හැමදේම ජීර්ණ වෙලා යන්නේ. මිනිස්සු ආයසට යන්නේ. මැරෙන්නේ පොළොවට පස්සෙන්නේ. ආරලා බලනකොට මොකවත් නැහැ විලාපත් වෙලා. එනනම් නැවත ගස් කොළන් හදනවා. ඒවා නැවත නැවත ජීර්ණ වෙලා කඩම් හදනවා. එනම් මේ ලෝකෙ මොකවත් නැහැ කියලා කිව්වම පොඩි කාලේ ඉඳලා මේක ඇහිලා ඉඳලා ඒ විදිහට මේ ලෝකෙ දිහා බලලා පුරුදු වුණාම එයාට මිනිස්සු පේන්නේ නැහැ. සෛර ගොඩක් පේනවා. මිනිස්සු නැහැ කියන ස්වභාවයක් පේනවා. රාගය ඇති වෙන්න හේතුවක් නැහැ. ලෝභය ඇති වෙන්න හේතුවක් නැහැ. ද්වේෂය අත ගන්න පුළුවන් කමක් නැහැ. ඒකව තරහා ගන්න මිනිසෙක් නැහැ. තරහා ගන්න මේ ලෝකේ වස්තුවක් නැහැ. වරකම් කරන්න දෙයක් නැහැ. ඇයි මොකවත් නැහැ කියලා අර පුරුදු කරලා තියෙනවා. එහෙනම් අපේ සිතට පොඩි කාලේ ඉඳලා පුතාගේ බොනිකා මේක කාටවත් දෙන්න එපා. මේක පුතාගේ පට්ටික කිරවට දෙනවා කියලා කිව්වම නෑ නෑ කිරවට දෙන්න මමයි කන්නේ කියලා පොඩි කාලේ ඉඳලා මේ හැම දෙයක්ම තියෙනවායි තියෙනවායි කියලා කියනවා. එහෙනම් පුංචි කාලේ නලවනකොට අම්මලා කරන වැඩේ තාත්තියගේ දොයි කියලා කිව්වම එයා ඇස්සල්ලා බලනකොට තාත්තිය කෙතන නැහැ. ඒතකොට බොරු කියන්න පුරුදු කරනවා එයාට. රෑ වුණා රෑ වුණා පුතා දැන් නිදා ගන්න කියලා දොඩිලා නලවනකොට එයා බලනවා මේ එළිය පේනවා නෑ රෑ වුණා කියලා. එහෙනම් පොඩි කාලේ ඉඳලා ඔරබොරු වංචාවෙන් මේගොල්ලෝ පොඩි පුංචි කාලේ ළමයි ඔළුවට දානවා ලොකු වෙන්න ලොකු වෙන්න තමකම රැක ගන්න මේක පුතාගේ අඳුම් පුතාගේ පෑන පුතාගේ පැන්සල කියලා මාන්නේ හදලා එයා තුළ හැම දෙයක්ම තියෙනවා කියන එක දැනුමාන වෙලා. ඒ නිසා හිතනවා මේක මගේ ගේ, මේ මගේ පහරියා, මේ මගේ දරුවෝ, මේ මගේ ගෙවල්, මේ මගේ ඉඩම්, මේක තමයි මගේ සරප්පු දෙක. එහෙම කියලා හැමදේම තියෙනවා. ඇත්ත වශයෙන්ම තියෙනවා. ඒක අයිතිකාරය මමයේ තියෙන මානසික අසනීපයක් හැමෝටම කියලා. මේ අසනීපයට භාග්‍යවන්සේ සබ්බේ පුදුජන කියලා කියනවා. මේ පුදුජන ස්වභාවයේ තියෙන හැමෝම උම්මත්තකයි. ඒ කියන්නේ මානසික ලෙඩ දුක්. ඉස්සෝ කියන වචනේ තමයි උම්මත්තකා කියලා කියන්නේ පාලියෙන්. එතකොට මේ උම්මත්තක ස්වභාවයට දෙන බේතක් තමයි නැවතර සත්‍යතාවයට සමවදිනවා. මෙයා පරමාණු එකතු වෙලා අණු එකතු වෙලා මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා ලස්සන ලස්සන රූප ඒ රූප හඳුනා ගන්න නාම ඒවට වටිනාකම් ඒව නඩත්තු කරන්න පුද්ගලයෙක් සත්වයෙක් නැති මිනිස්සු තම තම ඇති කරගෙන මම ඉන්නවායේ මටයි අයිති මේක මගේ සීමාවල් කියලා කරුණාලා වෙන් කරගෙන අයිතිවාසිකම් කියනවා. එහෙනම් මේ ස්වභාවයේ නිරෝධ වෙලා යනකම් මේ පරම සත්‍යය අපට සම්බන්ධ වෙලා මේ හැම දෙයක් තුළම යථාර්ථය දකින්නකම් ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය අපේ යන්නේ නැහැ. ඒතු අසවලාමට බැන්නාය, අසවලා මේම කළාය, අසවලා තමයි මේ හැම දෙයකම මුල කියලා අපි අල්ලාගෙන ඉන්නවා. එතන සෛල ගොඩක් තියෙන්නේ. ඇත්තටම මුගලෙයි මිනිස්සෙක් නැහැ. දැනපු කෙනෙක් නැහැ. සතරමා භූතයාගේ සතරමා භූතයට කර්මයක් පමණක් පරිසම් දී ඇත. ඇත්තටම පුද්ගලික සත්‍යයක් එතන නැත. මේ අවබෝධෙන්න අපි මේ සිතට කිසිම දෙයක් නැහැ කියන අවකාශය තුළ ඉන්න පුරුදු කරනවා. මොකවත් නැති නිරෝධගාමිනී පටිපදාව තුළ කය දෙකක් පාන්දර තුනේ ඉඳලා පාවනකම් පුරුදු කරනවා. මේ විදිහට හැමදාම නිරෝධගාමිනී ප්‍රතිපදාව තුළ මොකවත් නැහැ කියන ස්වභාවයට මිසිත වුණාම මේ ලෝකෙදී ආන්දර කරලා බලනකොට අපිට හැම දෙයක්ම නැහැ කියලා පේනවා. හැම දෙයක්ම නිරෝධ වෙලා ගිහින්. එනම් මේ භාවනා තුළින් කෙලෙස් ක්‍රමානුකූලව නිරෝධ වෙලා ක්‍රමානුකූල ප්‍රඥාව කියලා පරම සත්‍ය පිළිබඳ අවබෝධය ඇති වෙලා අපේ මිනිස්සුන්ගේ අවසන් කරන්න පුළුවන් කෙනෙක් ක්‍රමයක්.